ලෝකසත්‍ය නිවනයට අපේක්ෂාව ගැන සරල ප්‍රමෝදයක් දෙන්නපත් කොට අද අපේක්ෂා භාවනාව කරන ආකාරය දේශනා කරන බව සිතපත් කළා. අපේක්ෂා භාවනාවට ආරම්භ කරගන්න සබ්බේ සත්තා කමලස්සතා සියලුම සත්‍යෝ සම්මිය ප්‍රේතිය කොට ඇත්තාහ කියන සිතෙන්නේ. අපේක්ෂා මහානාව නිසි පරිදි කිරීමට කර්මය ගැන සාමාන්‍ය හෝ දැනුමක් තිබිය යුතු නිසා මේක ප්‍රථමයෙන් මෙමායක දේශනා කර්මය ගැන මා ධර්ම දේශනාව පවත්වා නැති නිසා එම දෙලෙන්න විශේෂයෙන්ම කුසල කර්ම හඳින් කිරීමට කාරණේ පිළිබඳ අවබෝධයක් තිබී ඒක නිසා අප අද කල්පනා කළා මේ ඇයට කර්මය පිළිබඳව කර්ම ධර්ම දේශනාවක් කරගෙනද. මේ අලසරුව උපේක්ෂා භාවනා වඩන ආකාරය වීමයි. කර්මයේ කියන්නේ විස්තරෝ කුණු ක්ෂේත්‍රයක් වූවත් අප අද ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ සම්පූර්ණ වූ සරල කියන ප්‍රශ්නාව. කර්මය කියන එක පොදු වචනයක් කුසල අකුසල කියන දෙකම එකට යොදාගත හැකි. බුදුරජාණන් වහන්සේ කර්මය විස්තර කරන්නේ චේතනාහං වික්ඛවේ සම්මාදාන චේතේස්සා සම්මාසරෝති කායේන වාචා මනසා කියලා. මහණෙනි මම චේතනා වල කර්මය කියලා ප්‍රකාශ කරනවා. ඒ චේතනාවක් සුදුපතන ඒකේ සාර්ථකතාව සම්මන් කරෝති කායන වාචා මනස කයනිතින් වචනයෙන් යන ගුණවලින් කර්ම සිද්ධ කරනවා. කුසල හෝ අකුසල කායික කර්මයක් සිදු කරන විට පරමාර්ථ වශයෙන් සිදුවන්නේ චේතනාව මුල් වූ චිත්ත සංස්කාර සමෝහයක් පිට තුලින් ගලා යනවා. ඒ චිත්ත සංස්කාරයන් අනුකූලව කාය සංස්කාරය කියනවා කියන කය හසුරන්නට පුළුවන් වෙනවා. ඒකයි කායික කුසලෝ අකුසල ක්‍රියාවලිය කියලාදී සිදුවන පරමාර්ථමය ධර්මතාවය. ඒ වගේම තමයි වාචික කුසල අකුසල කර්මයක් සිදු කරන විට අර චේතනාව මුල් වූ චේතනාව ප්‍රමුඛෝ චිත්ත සංස්කාර පිටපස්සට තුලින් දැනිට වෙනවා ඒ චිත්ත සංස්කාරයට අනුකූලව ශබ්ද තරංග ශබ්ද ඇති නැති වෙනවා මෙලෙසම තමයි මානසික කුසල කුසල කර්ම ඒ මානසික කුසල කුසල කර්ම සිදු කරනට සිදුවන්නේ චේතනාව මුල් වූ චිත්ත සංස්කාර රාශියක් සිදු කරන බලාගෙන මෙමෙත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ චේතනාවන් විස්තරේ සම්මන් වදාන කියලා මහණෙනි මම චේතනාව මම කර්මයෙන් කියලා ප්‍රකාශ කරනවා කියලා. ඒ චේතනාවකින් තොරව යම් කිසි දෙයක් සිදු කරනවා නම් මේ කරන ඒ කරන කියන දේ සත්‍ය වශයෙන්ම කර්මයක් බවට පත්වන්නේ නැහැ. දැන් මේ අයිපාරේ යනකොට මේ සතුන් මැරෙනවා මේ නැති මේ චේතනාවක් නැති නිසා එතන ප්‍රාණඝාතයක් සිදුවන්නේ නැහැ චේතනාවක් නැති නිසාමයි. මෙම කර්ම ප්‍රසනාකතන කර්ම සෑම එකම සිදුවන්නේ අවිද්‍යාව පසුපසින් පසුපසින් ක්‍රියාත්මක වන නිසා අවිද්‍යාව සත්‍ය සංඛාරා කියන මෙන්න අහලා තියෙන්නේ අවිද්‍යාව නිසා විඥාන සංස්කාර සිදු වෙනවා එතන අසුඥාන සංස්කාර සිදු වෙනවා අවිද්‍යාවයි මෝහයයි කියන දෙක එකක් නෙවෙයි අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැති බව. මෝහය කියන්නේ මුලාව ස්වરૂපේ. දැන් අකුසල කර්ම වල නිතරම ආවේදන චෛත්‍යක ධර්මයක් තමයි මෝහයයි කිසිතේ. මේ අය දන්නවා කයින් සිදුවන අකුසල කර්ම කියලා සමානාර්ථකා දෙන්නාදාන කාමයේ සුලක්ෂාකාර කියලා තුනක්. වචනයෙන් සිදු කරන අකුසල කර්ම හතරක් තියෙනවා. මුසාවාදා කුසලා වාචා පරිසා වාචා සංකප්ප වාචා ඉතින් සිදුවන අකුසල කර්ම තුනක් අභිද්‍යාව ඒ කියන්නේ දැඩි ලෝභය ව්‍යාපාදය එලෙසින්ම වැරදි මිත්‍යා දෘෂ්ටිය මේ සෑම අකුසල කර්මයන් සිදු කරන විට මූලික වන්නේ ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූල ධර්මයන් මේ විදිහට මේ මෝහය කියන එක ඇත්තම අවිද්‍යාව නෙවෙයි ඒක මුලා කරන ස්වභාවය. අවිද්‍යාව කුසල කර්ම වලත් යෙදෙන ධර්මයක්. කුසල කර්ම සිදු කිරීමකට අවිද්‍යාව පත්‍ය වෙන එකයි අවිද්‍යාව පත්‍ය සංස්කාරය කියන්නේ. එතකොට මේ අකුසල කර්ම සිදුවන විට නිතරම නිරන්තරයෙන්ම මෝහයෙන් යෙදෙනවා. ලෝභ සහගත අකුසල කර්මයන් සිදු කරන විට ලෝභය සහ මෝහය එක්ව යෙදෙනවා. දේහ සාධක සමකරණයක් දෙදෙනෙට කරන විට දේහේ සාමෝහය එකවර ලැබෙනවා. සමහර අවස්ථාවලදී පමණ ඔය බුදුපත්යේ බුදු ඒ වගේම ධර්මයේ මහරහත් මහන්සියලා සංවරකත්වය වෙන සංවල සැක උපදින විට මෝහය පමණක් ලැබෙන බව පොත්පත් වල දක්වා තිබෙනවා. එතකොට මේ අපසල කර්මවල සාමජ්‍ය භාවයක් නැත්නම් මහා සාවන්‍ය භාවයක් අල්ප සාවන්‍ය භාවයක් සඳහා පවතින්නේ සමහර කර්මයන්ට අපබල සමහර කර්ම අපබල නැහැ කියන එක අල්ප සාවන්‍ය මහා සාවන්‍ය කියන්නේ ඒක රඳා පවතින ඒ අපසර කර්මයේ සිදු කරන විට සිත තුළ ජනිත වන ලෝක දෝෂ මෝහ කියන ඒ කුසල අපසර මූලයන් කියන බැඳියන් භාවය මත ඒක අමතරව ඒ අසතර කාරණා සිදු කිරීමට <clears throat> යොදා ගන්න ලබන උත්සාහය මත ඒකත් අමතරව අකුසලයේ බඳුන්වනා යම් කිසි කෙනෙක් ඒ බඳුන්වන කෙනාගේ ගුණ ගුණ සම්පත්තිය මත අකුසලයක් අඩු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කිසි සංස්කෘතිකට කළ දෙයකට වඩා මනසේකට කරපු අකුසලයක් ප්‍රබල වෙනවා. මනුෂ්‍යයන් අතරින් සියලු සංකල්ප කෙනෙකුට කරපු අපසල දුස්සීල කෙනෙකුට කරපු අපසලයට වඩා ප්‍රබල වෙනවා. මේ විදිහට ඒ අපසලයේ බඳුන්වන පුද්ගලයාගේ ගුණ කම්පත්තිය මතත් අපසලයක් මහාකාර්යවත්තාවන් භාවයට පත් කරන්නට පුළුවන්. කුසල දැක්වීම කතා කරන විට මේ ආයතන අපසල කර්ම 18ක් තියෙනවා. ඒ කුසල කර්ම 10ට අතර මේ දාන සීල භාවනා කියන ප්‍රධාන වශයෙන් කොටස් තුනක් දානය සීලය භාවනාව. මේ දානතරව තවත් කර්ම දෙකක් තියෙනවා අපකායන නිදාවක් කියලා. අපකායන කියන්නේ ගරු බොහොමං කරන සුවය ගරු බොහොමං සත්කාර කිරීම. බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ගරු බොහොමං කරේති. දෙමාපියන්ට ගුරුවරුන්ට ගරු බොහොමං කරේති වැඩිහිටියන්ට ගරු බොහොමං සත්කාර කරේති. ඒක කුසල කර්මයක්. දෙවියන්වත් කියන්නේ වතාවත් කිරීම. ඒ වතාවත් කිරීමත් සමාජයේ දෙමාපියන්ට ඒ වගේම වැඩිහිටියන්ට අනිකෝවයට ආගන්තුකයන්ට සංඝරත්නයට සලෙස්සක්. මේ දෙවියන්වත් අපසායන කියන මේ කුසල කර්ම දෙක අර සමාජයේ ජීවිතයේ ධර්ම දෙකක් බවට පත් වෙනවා. කරන්නේ හැමදේම. බොහෝ දෙනෙක් කුසල කර්ම සිදු කරන විට සිතන්නේ එය වෙන කෙනෙකුට කරන අනුග්‍රහයක් වශයෙන්. දැන් උදාහරණයකට යම් කෙනෙක් දානයක් දෙනවා නම් හිතන්නේ මේ දානය ලැබෙන පුද්ගලයාට කරන අනුග්‍රහයක් අපි මේ කරන්නේ. තමා තමාටම මේ යහපතක් කරගන්නවා කියන සිතෙන්නේ බොහෝ දෙනෙකුට නැහැ. ඒ දාන උදාහරණ සූත්‍ර වෙන සූත්‍රවල දක්වලා තියෙන අපේ දාන මහන්සේ දෝෂයෙන් තේසක් කටකට යන්න කියන දේක් දුන්නොත් ඒ වගේ සියගුණයක් පාපක සමාජ ලැබෙනවා. දුන්න දේ වගේ සියගුණයක් දුන්න ආකාරයට අනුකූලව සියගුණයක්. හොඳ දෙයක් දුන්නොත් හොඳ දෙයක් ලැබෙන්නේ සිය දෙයක් දුන්නොත් සිය දෙයක් ලැබෙන්නේ අහක දෙන අහක දාන දෙයක් දුන්නොත් අහක දාන දෙයක් ලැබෙනවා. අග්‍ර කොටසක් දුන්නොත් අග්‍ර කොටසක් ලැබෙන්නේ දුන්න ආකාරයට අනුව ප්‍රතිසංසතිකට යමක් දුන්නොත් සිය ගුණයක් ලැබෙන බව දාන බව සොස්සේ දක්වා දෙනවා. ඒ වගේම දෘෂ්ටි ලෝක පුස්තජනයක යමතුන් දහස්මයක් ලැබෙනවා කියලා කියනවා. සීලවන්ත පුස්තජනයකට දුන්න දසදහස් ගුණයක් ලැබෙනවා කියලා ඒ සූත්‍රයේ ලක්ෂණ. මේ බුද්ධ ශාසනයෙන් පරිබාහිර වූ ආනන්දවල මේ බුද්ධමත් දීවිත වලින් ඈත්ව කාමයන්ගෙන් ඈත්ව වෙන්න කෙනෙකුට දුන්නොත් යමක් කෝටි ලක්ෂයක් ලැබෙන බව දක්වා තිබෙනවා. සෝවාන් වීම සඳහා විදියේ පුරණ කෙනෙකුට යම් කිසි දෙයක් පරිස්සමෙන් කළොත් අසංකීය අස්තමනීය සංඛා නිකට කියන්නට බෑ ප්‍රමාණය නිකට කියලා කියන්නට බැරි කාන්දිය සමාජයේ දැතිමානයේ ප්‍රතිපාදවත්. මෙතකොට දාන දීම තුළින් ඇත්ත වශයෙන්ම ඒ දෙන අයට කරන අනුග්‍රහයක් නෙවෙයි සිදුවන්නේ සමා සමාතම කොට ගන්න යහපතක්. ඒක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ වෙනියාවක් අපසාන කියන දේ එහෙමයි. වතාවක් දරු මුහුණන් කරේ දෙගත්තු මම කරන්නේ යන ඇත්තන යන ප්‍රහයක් වශයෙන් නෙවෙයි. දරු මුහුණන් දැක්වූ අයට දරු මුහුණන් ලැබෙනවා. වතාවක් පිළිවෙත් කරපු අයට සමාජ ඒ පැත්තේ පැත්තේ ඒකත්වයට පත්වන අවස්ථාවකදී ඒ වතාවක් දරු පන්තියේ ලැබීමට සුදුසුකම් ලබන්නේ බවට පත් වෙනවා. එම නිසා අපසල කාරණා දෙකක් ගැන නිරන්තරයෙන්ම කල්පනා කරන්න දෙන්නේ මේක අපානුෂික කරන දෙයක් නෙවෙයි තමා තමාටම කරගන්නා දෙයක් කියලා. මේ කුසල කර්ම පහ දාන සීල භාවනා අපකාන වේයාවත් වල කාමතරව තව කුසල කර්ම දෙකක් තියෙන අපේ ජීවිතෙන් අනුමෝදන් වෙන කියලා. බොහෝ දෙනෙක් කියන අනුමෝදන් වෙනකොට මේ ලෝකයේ සත්‍යෝ ගොඩන අදේවකින් අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙනවා. එහෙම අනුමෝදන් වුණාට මේ මනස් ඡන්දයෙන් අනුමෝදන් වන්නට බෑ. මනසේ කුණ අනුමෝදන් වෙනවා නම් අන්න අය කරන පින් දෙකම සතුටු වෙලා ඒ පින හා සහභාගී වෙලා සිටින හොත් ඒක අනුමෝදන් වෙනවා නම් කරන විටම යටින අනුමෝදන් වෙන්න පුළුවන් හැදෙනවා එහෙම නැත්නම් පිනක් කරාට පස්සේ යම් කෙනෙක් ඒක සමාජයට ප්‍රකාශ කරනවා නම් නැත්නම් ලියා දක්වනවා නම් අන්න ඒ ප්‍රකාශ කිරීම ලියා දැක්වීම තුළින් මේ පුණ්‍ය කර්මය මෙලෙසින් මෙලෙසින් සිදු කරන්නට ඇති කියලා සංස්කාර දෙකකින් ගලා යෑමට ඉඩදීම ඒ කුසලයේ තියෙන අනුමෙන් භාවය ගැන කුසල ප්‍රතිගුරුත් මේ කුසලයේ සිදුකානට වෑයම් කරනට ආදී අධ්‍යාදී වශයෙන් කල්පනා කරලා අනුමෝදන්වන ඒ කුසලයේ අනුමෝදන් වන්නට පුළුවන්. නිකන් අනුමෝදන් වෙනවා කියන පමණින් අනුමෝදනක් කියලා නෙමෙයි නෑ. ඊට අමතරව තමා වෙතම කැමෙන කෙනෙක් ප්‍රකාශ කරන්න තෝරන විදිහට දෙන්න තෝරන මේ මනුස්සයන්ට කියන අනුමෝදන් වන්නට අවශ්‍ය නම් තවත් මානසිකයන් එකෙන් කරන ලද. ඒක අමතරව කාදා කුසල කර්ම දෙකක් ධර්ම දේශනා ධර්ම සවන කියලා. ධර්ම දේශනා කිරීමයි ධර්මයේ නැතිවීම. තවත් කුසල කර්මයක් තියෙනවා දෙකක් කියලා චිත දෘෂ්ටි කියන වැරදි දෘෂ්ටියෙන් වලින් චිත මුදා ගැනීම. මේ කුසල කර්ම 10 කාමතරව ඥාන අටක් තියෙනවා අර්ථ සමාපත්තිය රූපාවචර හතරක් හා රූපාවචර හතරක් කිය. මේ මේ අකුසල අටක් එකතු වුණාට පස්සේ කුසල කර්ම 18ක් වෙනවා. මේ සෑම කුසල කර්මයක්ම විහෙතුක කුසලයක් හෝ විහෙතුක කුසලයක් වන්නට පුළුවන්. කුසල කර්ම සිදු කරන විට අලෝකයේ අදෝසේ අමෝහයේ කියන මේ කුසල මූල චෛතසික ධර්මයන් යෙදෙනවා. මේ කුසල මූල තුනම අලෝබදෝ සමෝහ කියන කුසල මූල තුනම යෙදෙනවා ඒකට කියනවා ත්‍රි හේතුක කුසලයක් කියලා. මේ ත්‍රි හේතුක කුසලයක් කොටස් දෙකකට බෙදෙනවා. උත්කෘෂ්ඨ සහ ඕමක වශයෙන් උත්කෘෂ්ඨ කියන්නේ මූල කුසලයක් ඕම කියන්නේ පහක් කියලා අදහස්. මේ ත්‍රි හේතුක වශයෙන් සම්බන්ධ ඒ කියන්නේ ලෝභයෙන්, දෝෂයෙන්, මෝහයෙන් ඈත් වෙලා අලෝබදෝ සමෝහයෙන් යුත් වෙලා කුසලයක් කරන විට ඒක ත්‍රිවිධ කුසලයක් වෙනවා ත්‍රිවිධ කුසලයක් වීමට නම් මේකේ මේ කුසල සම්බන්ධ අවස්ථා තුනේදී මනස නැනෙන කටකා ගන්නට ඕනේ ඕනෑම කර්මයක් කරන විට කුසල අකුසල ඕනෑම කර්මයක් සිදු කරන විට අවස්ථා තුනක් තියෙනවා පූර්ව චේතනා අනුසම චේතනා අපර චේතනා ගැන මේක දක්වනවා ඒ කුසල අකුසල කර්මයේ කිරීමට පෙර අවස්ථා එක්කන ලබන අවස්ථාව සලාද පස්ව අවස්ථාවකදී මෙන්න මේ අවස්ථා තුනේදීම අලෝභයෙන් අදෝෂයෙන් අමෝහයෙන් යුතුව කටයුතු කළා නම් විශේෂයෙන්ම ප්‍රසන්න කර්මයක් කළාට පසුව හිත මනමින් සංකනාන්දමෙන් අලෝභයෙන් අදෝෂයෙන් අමෝහයෙන් යුතුව කටයුතු කළා නම් ඒ කුසලයේ කියනවා හේතුක උත්පත්ත කුසලයක් කියලා. මෙන්න මෙවැනි හේතුක උත්පත්ත කුසලයක් මරණ මොහොතේදී සිහිපත් වූ කොට මේ කුසලයේ ප්‍රතිපාක වශයෙන් ලැබෙන උත්පත්තිය ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් කියලා පොත්පත් වල දක්වා තිබෙනවා. එවැනි ත්‍රිහේතුක ප්‍රතිසන්දී ලාභයකට පමණක් යමදාන අවබෝධ කරගන්නට පුළුවන් බව ධ්‍යාන ලබන්නට පුළුවන් බව මාර්ගඵල සාක්ෂාත් කරගන්නට පුළුවන් බව එලෙසින්ම පොත්වල දක්වා තිබෙනවා. මේ විදිහට ත්‍රිහේතුක වශයෙන් ගන්න ලද කුසලයක් කරන්නට පෙර හේතු සමානව බබ්බ සමෝහය ඉතින් සදන විකක්කලව බබ්බ සමෝහය යන කෙරෙන්නේ තියෙනවා ඒ ඒක අමතක කළාට පස්සෙ යම් කිසි විදිහකින් වැරදියන්ද මේ කුසලයේ ගැන සිහිපත් කළා නම් අනේ මම මේ කරන්න ප්‍රසජාවක් මේ කරන්න බරක් කියලා කරලා කරාදී අපරාධ මේ විදිහට මේ අය මේ මේ විදිහට අපි දේවල් කළා කිසිම වැඩක් නැහැ මේ ආදී වශයෙන් ඒ කුසලය බාල කරන සිතුවිලි පසුව ඇති කරගත්තා නම් ඒ කුසලය බාල වෙනවා ඕනක භාවයටපත් වෙනවා මේ හේතුන් වශයෙන් කරන ලද කුසලයේ පසුව ඇති කර ගන්නා දෙබැරි මේ සිතිවිලි සමුදාය නිසා ඒක නිමේෂක ඕමක කුසලයක් බවට පත් වෙනවා. මෙන්න මෙවැනි කුසලයක් මනින් මොහොතේදී සිහිපත් වූහොත් ඔහු මේ උත්පත්තියේ නිහේතුක උත්පත්තිය. හේතුක කුසලයක් කලේ පසුව පෙර ලැබෙන සිතිවිලි මාලාව නිසා පසුව ඇති කර ගන්නා ලද ලැබෙන සිතිවිලි සමුදාය නිසා ඒක නිහේතුක උත්පත්තියක් වෙන දෙන කුසලයක් බවට පත් වෙනවා. ඒ ජීවිත ප්‍රොත්පත්ති නාමයේ කුත උසස් දැනුම තමයි මනෝබෝධ කරන්නට බැරි බව. ධ්‍යානයක් කොටෙක් භවනා කරලා ලබන්නට බැරි බව. කොටෙක් කොහොමද කාලයක් භවනා කරලා මාර්ගඵලයක් සාක්ෂාත් කරන්නට නැති බව පොත්පත් වල දක්වා තිබෙනවා. අපි මේ ඉදිරිපත් කරන්නේ පොත්වල දැක්වෙන කාරණා. එවැනි නිහේතුක ප්‍රතිලාභයකට ගැටළු ධර්මයක් අවබෝධ කරගන්න බැහැ. හරියට දැනුමක් දුන්න එන්න ඒක හරකම පිට හකුරු පැටලුවා වගේ වෙන ක්‍රියාවක් වෙනවා. කොතෙක් හොඳ හකුරු හරකම පිට පැටලුවත් හරකමට ඒකේ තියෙන මිහිර දැනගන්නට හැකියාවක් නැහැ. වැඩි පටවන්ත පටවන්ත බල ගැනීමෙන් ඔහු කීන ස්වභාවයකට පත් වෙනා වෙනා ඒ හැර වෙන දෙයක් නෑ මේ දීහේතික ප්‍රතිලාභ විචාන්ත සෙන් ලැබෙන ධර්ම දේශනා ඒ වගේම ඕනනම් ලැබෙන උත්සාහයත් නම් මගේ යන සඳහා නිරක්ෂ වෙන අපිට යන්න පුළුවන් වෙනවා. ඒක පාරමී වෙනවා ඒ ජීවිතේ වීම මාර්ගඵල නිර්වාණ වෙන දේවල්. අවබෝධ කිරීමේ ධ්‍යාන ලබා ගැනීම සෝතඥාන ධ්‍යාන අවබෝධ කර ගැනීමට අපහසුත් වෙන බව පොත්පත්වල දක්වා තියෙනවා මේවා පොතේ කච්චේ කියලා මා කියන්නේ අසද්දෙද කියලා මා ප්‍රකාශ කරන්නේ නැහැ පොත්වල තියෙන දැක්වෙන කරුණු ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් අපිට කරන්නේ එතකොට මේ අය දැනගන්න ඕන සීලයේ ප්‍රබුද්ධවන ආකාරයෙන් කොටස් සිදු කිරීම. ඒ කරන ලද කුසලයේ සීලයේ ප්‍රබෝධම කටයුතු පස් නොකර ගන්නට කටයුතු කර ගන්න ඕන. මේවා ඉගෙන ගැනීම ප්‍රතිඵල ඒකයි. යම් මේකෙන් කුසලයක් කරන විට අලෝභ අදෝස අමෝහ කියන ප්‍රශ්න වල හේතු තුනේ අමෝහය කියන ඒ ප්‍රඥාව යෙදෙන්නේ නැත්නම් ඒක ජීවිතේ ප්‍රබෝධයක් නම් දෙක කියන්නේ දෙක කියන්නේ හේතු දෙකයි. අලෝභ අදෝස කියන දෙක පමණයි. මෙන්න මේ කුසලයක් ඒ දීහේතුන කුසල කුසලයක් ඕමක සහ උත්කෘෂ්ඨ සහ ඕමක වශයෙන් කොටස් දෙකකට බෙදාගන්න පුළුවන්. අර උත්කෘෂ්ඨ කියන්නේ උත්කෘෂ්ඨ ඕමක කියන්නේ පහළ. ඒ දීහේතුන කුසලයක් කරලා ඒ කරනාට පසුවත් ඒ කියන්නේ මනසේ සිටින බවක් වෙනවා නම් ඒ කියන්නේ පෙරපසු අවස්ථා දෙකම යහපත් වශයෙන් මේ කුසල සම්බන්ධයෙන් පවතිනවා නම් වැඩිවිලේ වැඩි විදිහට කිසිම පවස්සන්නේ නැත්නම් මේක දීගේක උත්සප්පකලයක් වෙනවා ඒ කුසලයක් මරණ මොහොතේ ඒකත් තුන ඒ තුන ලැබෙන ප්‍රතිසංගයක් දීගේක ප්‍රතිසංගයක් බවයි පොතේ දක්වා තියෙනවා අර සීලයකට ඕමක කුසලයෙන් ලැබෙන ප්‍රතිඵලය දීගේක උත්සප්පකලයෙන් ලැබෙන ප්‍රතිඵලය ප්‍රතිසංගයක් වශයෙන් බලන්නේ ඒකයි අපද්ද දීගේක ප්‍රතිසංගයක් විවේක ඕනක ප්‍රශ්නයෙන් ලැබෙන ප්‍රතිසන්දියට වඩා විවේක කොටස්ක ප්‍රශ්නයෙන් ලැබෙන ප්‍රතිසන්දිය දෙකම විවේකක වුවත් විවේකක ප්‍රතිසන්දියක් වුවත් මේ මේක කුසලයේ එකක් ගන්නට පුළුවන් ටිකක් ඒක වෙනස් කරන්න දෙන්නට පුළුවන් සම්මත ඒ කිසිවකට අර ධ්‍යාන මාර්ගඵල ලබන්නට ගැඹුරු දහම් අවබෝධ කරගන්නට බැරි බවයි සම්පූර්ණ දක්වා තිබෙනවා. යම් මේකින් මේ දීහේතුක කුසලයක් කරලා පසු වැරදි විදිහට ඒ ගැන සිදුවනවා අනේ මම කරගත්ත මොනකම අනේ මෙච්චර මම වේදන් කළා මේ මිනිස්සුන්ට මෙහෙම මෙහෙම මම කළා නේද මේගොල්ලෝ හාමුදුරුවෝ කියලා මෙහෙම මෙහෙම කළා අපරාධ නෙමෙයි ඒවල් කළා මෙතන නෑ එහෙම කරනවා කියනවා දැනෙන්න කෙනෙකුට පාස්කේ එතකොට එහෙම කරනකොට අර කුසලයේ ඕමක භාවයටපත් වෙනවා. අන්න ඒගොල්ලෝ කුසලයන් මාර්ගයෙන් මොහොතේ සිහිපත් කරන තේම ඒකෙන් ලැබෙන ප්‍රතිසන්දිය අයිහෝතික ප්‍රතිසන්දියක්. අර මනස ලෝකයේ උපදිනකොටම ආන්දරකල උපදින සත්‍යෝ මෙයයි දැකලා මනසෝ දැකලා තියෙන්නේ. ඒ වගේම කෙලසන මනසෝ දැකලා තියෙන්නේ. උත්පත්තියම සහාරයෙන්ම මුක්ත භාවයට පත්වී සිටින සමහර මනුෂ්‍යයන් දැකලා තියෙන්නේ අය කියලා තියෙන්නේ මේ අහේතුක ප්‍රතිසංගය ලාභයෙන් නැතුනේ. ඒ ඇයි කිසිම දහමක් ගැඹුරු දහමක් අවබෝධ කරන්නට බැහැ නේද මම යන්නටත් බැහැ. ඒ නිසා කොටස කරනකොට මේ විදිහට රූපයෙන් අදවසින් අනුරයෙන් නැතිවෙන්නට ඕනේ. ඒ වගේම මේ අවස්ථා තුනේදීම පූර්ව චේතනා, මනස චේතනා, අපර චේතනා කියන අවස්ථා තුනේදීම සිත මනෝයේ සකසා ගන්නට පුරු පුරුදවන්නට ඕනේ. ඊට අමතරව ප්‍රචාර කරන විශේෂයෙන්ම කලකන්න ඕනේ සංහා දිට්ඨි මානවයෙන් සිත නොදා ගන්නට සැකේනේ. බොහෝ දෙනෙක් කරන්නේ ලෝකයට පෙන්වන්න මානසික කොටස. ඒ කොටස කිසිසේත්ම ආර්මී ධර්ම බවට පත් වෙනවා. ඒක විශේෂයෙන්ම දක්වා තිබෙනවා බාහිර ධර්මයේ භාවයේ පස්සන්නද කුසලයක් කරනවා නම් සංඝාරණේ නැත්ලා විච්ඡේ නැත්ලා මානෙ නැත්ලා අතලයට බලන්න. එසේ මානෙ විචුලා සංඝාරණේ විචුලා කටු කුසලයක් කළොත් ඒක සීලයක කුසලයක් වන්නේ නැහැ. ප්‍රතිසංගයත් ඒකම දීලයක හෝ අනේක ප්‍රතිසංගයක් වන්නට දෙක දෙනවා. එම නිසා ඒ සංඝාදිත්‍ය මානවලින් කොට අනුදාගෙන අලෝභ භාග සමෝහ කියන ප්‍රසර මූලයන් නැතිව පොළවාගෙන ඒ වගේම ඒකට පසු අවස්ථා දෙකකින් මනස සකසාගෙන කුසලයක් කරනවා නම් තමයි පසුවත් ඒ කුසලයෙන් මනස සිහිපත් කරනවා නම් ඒ කුසලයේ ප්‍රියයේ උත්සත් කුසලයක් කරනවා සදත් කුසලයෙන් මහත්ඵල මහාන් සංසතයෙන් දෙන කුසලයක් තමයි කරගත්තා වෙනවා මේවා දැනගැනීමේ ප්‍රයෝජනය ඒ ආකාරයෙන් කටයුතු කිරීමට මේ පුරු පුරුදු වෙන එකයි. ඒකේ නැතුව මේ අහලා පැත්තකට වීසි කරනවා නම් ධර්මය කියන්නේ වැඩක් නැහැ. ඒ මේ කුසල වල උසස් පහත් භාවයේ මහා මහත්ඵල මහානිසංස භාවයේ බොහෝ දෙනෙක් සඳහා පවතින්නේ මේ හේතු අලෝභ සමෝහ කියන කුසල මූල තුනේ තියෙන වැඩි අභාවයේ මත එක කරුණා. ඊට අමතරව ඒ කුසලයෙන් සිදු කරන විචේ සිදුවනා තව සද්ධා ප්‍රඥා වෙන වෙනස් චෛතසික ධර්ම. ඒ චෛතසික ධර්මයන් මේ සිදෙන අලෝභ භාවයේ මත කුසලයේ තියෙන මහත්ඵල මහානිසංස භාවය වෙනවා. මේක අමතරව ප්‍රකාශ කරන පුද්ගලයාගේ සිත තුළ පවත්නා වූ සීල සමාධි ප්‍රඥා ගැන ගුණධර්ම මත ඒ කුසලයක් මේ කුසලයේ ලැබෙන ප්‍රතිඵලය අනුව ගන්නට පුළුවන්. සම්මේකම කුසලයක දැන් දානයක් දීම ඒ වගේම වතාවක් කිරීම දරු බොහොමන් කිරීමෙන් කුසලයකට බඳුන් වන පුද්ගලයාගේ ගුණ අධිකනම් ඒ තුළින් ඒ කුසලයේ මහත්ඵල මහානසංස වෙනවා. විශේෂයෙන්ම මරණා කරන කියන දාන බල සූත්‍රයේ සංස්කෘතික දුන්නා තමයි නෙවෙයි. අදවසේ සෝවාන් ඵලයේ ලක්ෂාස්කාරක වෙනකොට කරන ප්‍රතිඵලයක් තියෙනවා නම් ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒකේ පාපයේ අසංකේයෝ අසමනියෝ කියලා. උසල පච්චේ වගේම තමයි අපස්සන පැත්ත. අපසල වශයෙන් යම් කිසි අදවසේ ආර්යයකට යම් කිසි විදිහකින් කෙනෙක් කවදා හරි කරනවා නම් නැත්තම් වැරදි කියන වචන හරියට කළා නම් වැරදි දෙයක් ක්‍රියාවක් හරි කළා නම් ඒකෙන් ලැබෙන ප්‍රතිපාකයක් අසංකේයයි අපහේයයි සුසලපත්තට පමණක් නෙවෙයි. ඒක අකුසල පැත්තට එකසේම බලපාන ධර්මයක්. එනිසා මේ භාවනාවලට සහභාගී වෙන අය කුසල ලකුසල ගැන අවබෝධයෙන් යුතුව ඉහළම ප්‍රතිඵලයන් ලැබෙන ආකාරයෙන් කුසල කිරීමට පුරුදු වන්නට ඕන. මේ කුසල මේ මේ කර්ම කුසල අකුසල දෙකම තමයි පොදු වචනයක් ගන්න කියන්නේ ඒ කර්ම විපාක දෙන ආකාර අනුව කොටස් හතරකට පොත්පත් වල බෙදා දක්වලා තිබෙනවා. ජනක උපස්සම්බක උපපේලක උපඝාතන යන පද හතරක් තිබෙනවා. ජනක කියන්නේ උත්පත්තිය නැවත ප්‍රතිසංයයක් වෙන දෙන කුසලයක්. කුසලයකට ජනක කන්නේ කියලා කියන අකුසලයකට ජනක කන්නේ කියලා කියනවා. කුසල අකුසල නැවත උත්පත්තිය දෙන කුසල අකුසල කන්නේ ජනකයි. මේ කුසල මේ දැනට කර්ම ශක්තිය ලබා දෙන්නේ කර්ම සතයක් නෙවෙයි. කර්මයේ වෙනම දෙයක් කර්ම පතේ තවත් දෙයක්. දැන් අපි උදාහරණයක් කියන සතෙක් මරන්නට සිතනවා කියන එක කර්මයක් බවට පත් වෙනවා. ඒක කර්ම පතයක් බවට පත් වෙනවා. ඒකෙන් කතා නැරොත් කියන ඒ කාණ භාතයේ අභංග හේතුවම කර්ම සම්පූර්ණ ඒක කර්ම පතයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම කයෙන් සහ වචනයෙන් පිටකරන දේවල් සිටින් මාත්‍රයකින් පමණක් වන භාවයට පත්වන්නේ ඒක සිදු කරන්න තෝරන කර්මපත භාවයට පත්වන්නට. නමුත් සිටින් කරන සමහර අකුසල කුසල ඔය ලෝක අභිද්‍යාව ව්‍යාපාර මිත්‍යා දෘෂ්ටි වෙන සිටින් කරන අකුසල සිටින් කරන එවන් වෙන කුසල තියෙනවා. ඒ ඒවා සිටින් මාත්‍රයකින් සමහර විට කර්මපත භාවයට පත්වන්නට පුළුවන්. මෙන්න මේ කර්මපත භාවයට පත් වූ කර්මයක් මරණ මොහොතේ සිහිපත් වෙනකොට සත්‍යව දක්වා තිබෙන කර්ම නිමිත්තක් වශයෙන් හෝ කර්මයක් වශයෙන් හෝ ගත නිමිත්තක් වශයෙන් හෝ ඒ එළඹ සිටින බව. කර්මයක් වශයෙන් එළඹ සිටිනවා කියන්නේ කරපු කර්මයේ මරණ මොහොතේ සිහිපත් වෙන අපකල් දුණක් අපකල්ුවක්. කර්ම නිමිත්තක් වශයෙන් එළඹ සිටිනවා කියන්නේ කොසල හෝ අකුසල කර්මයේ සිදු කිරීමට යොදා ගන්නා ලද යම් කිසි උපකරණයක් හෝ යම් කිසි දෙයක් මනසට නැගෙන උදාහරණයක් වශයෙන් මල් පහන් තියෙන ලකුණන් වලසාම තිබීම කුසල කර්මයක් යම් කිසි කෙනෙකුට සම්මනිස්සක් වශයෙන් ඉදිරිපත් වෙනවා නම් මල් මොහොතේ සතෙක් මරණ කෙනෙකුට ඒ සතාගේ මලකන දෙස්සන්නට පුළුවන් දේ දිස්සන්නට පුළුවන් මේ විදිහට කුමක් හෝ සම්මනිස්සක් කරන දෙතින බව දැක්කේ එහෙම නැත්නම් දසිනිස්සක් කරන දෙතිනවා දසිනිස්සක් කියන්නේ උපදිනා ස්ථානයේ පිළිබඳ නිස්සක් අපාවල උපදිනායට නින්දට පේන බව බොහෝ දෙනෙක් කියනවා. මේ ලෝකවල උපදින අයට බොහොම හොඳ දක්ෂණ දැක්වෙන බවක් දැක්වෙනවා. මේ කාරණා කාරණේට ගතනේ වශයෙන් මරණ මොහොතේදී ඒකේක ධර්මයක් තුනෙන් එකක් එළඹ සිටියාට පස්සේ උන් මොනින්දගෙන සමාගයේ සිත පවතිනවා. ඇත්තෙන්ම මේ කාරණා කාරණේට ගතනේ කියලා ගැඹුරු ධර්ම දේශනා අපේ ප්‍රතිනියම් කරලා තියෙනවා. කර්ම විඥාන, අபிසංකාර විඥාන, ප්‍රසංග විඥාන ආදී විස්තර කරන එවැනි ධර්ම ධර්ම දේශනා නෙවෙයි දැන් මේ ප්‍රකාශ කරන්නේ පොත්පත්වල දැක්වෙන සරල කාරණා. එතකොට කර්ම නිමිත්ත නැත්නම් කර්මයන් දස නිමිත්ත කරන දෙවියාට පසු එහි එනියෝගෙන සමාමයේ සිට තුළ මරණ මොහොතේ සිටින ගලාගෙන යනවා. ඒ ගලාගෙන යන විට මරණය සිදු වෙනවා. ඒ ගලාගෙන ගියේ සිටින කුසල නම් හොඳ තැනකට අපසල නරක තැනකට උපදිනවා. මේ කුසල කර්මය නැත්නම් කුසලෝ අකුසල කර්මය කුසලෝ අකුසල කර්ම නිමිත්ත ජනක කර්මයක් බවට පත් වෙනවා. මෙසේ උපදින සත්‍යයට මේ ආකාරයෙන් මේ ජීවිතේ පවත්වාගෙන යන උපකාර ධර්ම ළඟා වෙනවා නම් ඒ උපකාර ධර්ම ළඟා ගැනීම ප්‍රබාලයෙන් ළඟා වන්නේ උපස්සම්බද කර්මයෙන් අනුග්‍රහයෙන්. මේ කියන්නේ මානසික වශයෙන් මෙතනවා නම් ඔහුට නිශ්චක සම්පත් ලැබෙනවා, රැකී රැස්කා ලැබෙනවා, හදිසි දාන ලාභ ලැබෙනවා, ශේෂිත සංස්කාර ලැබෙනවා, ජීවිතයේ පහස්කම් සැලසෙනවා. මේ සියල්ල අපිට සිදුවන්නේ කලින් සම්බද උපකාර කර්මයක් උපස්තම්භක වශයෙන් උපකාරක ධර්මයක් වශයෙන් එළඹ සිටින බැවින්. මෙසේම මේ මෙලොවදී උපදින සත්‍යයට බොහෝ විට පීඩාවලට බඳුන් වන්නට සිදු වෙනවා. රෝග පීඩා නිරන්තරයෙන් නැති වෙනවා සමහර විට සතුරු කරදර පීඩා නන්දක කරදර වෙන දේවල් වලට පැටලෙන්න සිදු වෙනවා අමාත්‍යම් වෙන සත්වෝ නිතර නිතර කරදර කරන්නට පටන් ගන්නවා මේවා සිදුවන්නේ අතීතයේ කරන අකුසල කර්ම වල විපාක වශයෙන් බොහෝ විට ඒ අකුසල කර්ම හෝ කුසල කර්ම අමුත් අර ඒ පවත් උපදින ජීවිතයක පීඩා සිදු කරනවා නම් ඒක උපපීඩක කර්මයක් බවට පත් වෙනවා මෙදෙකින්ම මේ සත්‍ය අනිසින් උපදලා විසින් උපකාර ලැබගෙන ලබාගෙන ජීවත් වෙන ඒ වගේම උපකේන්දක සංවැදෙන සිටින නොයෙක් ආකාරයෙන් පීඩා දුක් විඳින්න ඉඳලා සමහරට අකාලේ මිය යන උපඝාතක කමයක් වෙන සිටිනවා මරණය සිදුවන ආකාර හතරක් බව පොත්වල දක්වා තිබෙනවා කම්මත්තය ආයුක්තය උපයක්තය ආකාරය කියලා කර්ම එක්කෙනෙම කෙනෙක් මැරෙනවා ආයත සේවීමෙන් තව කෙනෙක් මැරෙනවා දෙකම සේවීමෙන් තව කෙනෙක් මැරෙනවා දැන් මනස ලෝකේ නම් මදා කාලයේ හැටියට ආයතව ගන්නවක් හෝ ඊට මදක් වෙන්නේ නැති පුළුවන් ඒ කාලේ ඉඳලා මරණයටපත් වෙනවා නම් ඒ කාලේ ඒ මරණය සමහර විට කෙනෙක් කුසල් කර්ම සිදු කරන්නට ප්‍රාර්ථනා කරන්නට පුළුවන් මගේ වායකාසුළු 50කට යන්නට ප්‍රථම මගේ මරණය සිදු වේවා මහලෝ ජීවත් වන්නට මට අවශ්‍යකමක් නැහැ මේ ආදී වශයෙන් ප්‍රාර්ථනා සබාරණ කුසලයක් සිදු කළා නම් ඒ කුසලයෙන් මේ ලෝකේ පහළ වුණා නම් මානසික වශයෙන් ඕ ඒ ප්‍රාර්ථනාව අනුව අවුරුදු 50කට දී මේ යන්නට පුළුවන් ඒක කර්මයේ සේවීමෙන් සිදුවන මරණයක් නැත්නම් ආශ්‍රය කර්මයේ දෙකම ගැනීමෙන් මරණයක් සිදුවන්නට පුළුවන් සමහරට අකාලේ හදිසියනතුරු ආදී මේ යන්නත් පුළුවන්. ඒ මේ යන්නේ ඇත්ත වශයෙන්ම අර කලින් කියපු උපඝාතක කර්මයක් එළඹ සිටින නිසා. ජීවිතේ පවත්වන්න දෙන්නේ ජීවිතේ හදාගෙන සිඳින ගමන. කර්ම විපාකපත් එළඹ සිටිනවා. එම නිසා මේ ධනක උපස්සංගක උපපීඩක උපඝාතක වශයෙන් කර්මයේ පළවෙනි ආකාරයෙන් කර්මයේ කොටස් හතරකට බෙදලා පොත්වල දක්වා තිබෙනවා. මේ ඉපදෙන එතකොටම ලබා දෙන ජනක කර්මය ඒ මරණ මොහොතේ එළඹෙන ආකාරයක් කියන අකල් නියාමයක් තියෙනවා. ඒකත් කොටස් හතරකට බෙදලා පොත්වල දක්වනවා. ඒක තමයි ධර්මාසන්නා කියන කටස්තාවෙන් දක්වන්නේ. මේ මරණ මොහොතේ ඉපත් වෙන ජනක කර්මය කොටස් හතරකට ඉදිරිපත් වෙන ආකාරයන් බෙදා දක්වා තිබෙනවා. ධර්මාසන්න ආචරණ කටස්තාවක් තියෙනවා. ගරුක සංඥා කියන්නේ ප්‍රබල සංඥා. අපසල පැත්තෙන් කතා කරනවා නම් පංචානන්තර යථාප කර්මය වෙන නැත්නම් ආගෝපාද කර්මය වෙන අපසල සංඥා. මා මැරීම කියා මැරීම ප්‍රාතනාහසේ කෙනෙක් මැරීම වෙන්නේ පංචානන්ත කර්ම පංචානන්තර යථාප කර්මයක් සිදු කරලා තිබෙනවා නම් ඒකට කිසිම පිළියමක් නැහැ මරණ මොහොතේදී ඒ කාන්තයෙන් නැති ඉදිරියට යන මේක රැකෙන්නේ අපසල කර්මය පිළිබඳව බුද්ධ තීරය බැඳගෙන යනවා. යම් කෙනෙක් ආරෝපාල කර්මයක් කරලා දෙනවා නම් ඒ ආරෝපාල කර්මයට පිළියම් යොදන්නත් පුළුවන්. එහෙම පිළියම් යොදාගත්තේ නැති ආරෝපාල කර්මයක් කරලා දෙනවා නම් ඒ පිළියම් බරපතලයක් වශයෙන් මරණ මොහොතේ ඉදිරියට ඒකාන්තයෙන්ම දුකටි ගාමන වීමට ඒ අකුසලයේ හේතු වෙනවා. මේ ධාමකර ප්‍රසන්න පැත්තෙන් කතා කරනවා නම් යම් කිසි කෙනෙක් දුමානක කප්පදාන කියනවා නම් මේක දෙන්නේ පිළිගන්නේ නැතුව පවත් ගන්න කියනවා නම් ඒ ධානය සිත්තේ මරණ මොහොතේ ඉදිරිපත් වන අනිත්‍යලෝම කර්මයේ යටපත් කරගෙන ගරු කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා. එසේ ගරු කර්මයක් නැත්නම් මරණ මොහොතේ මැරෙන්නට ඔන්න මෙන්න කියා කියන විට මරණාසන්න කාලයේ කරකලා හෝ සීක්‍රියා හෝ චිකිත්සා සිටින ලද ආසන්න කර්මයක් එළඹ සිටිනවා. මරණ මොහොතේ කරන දාසන කන්නේ ධනකෝලයි බොහෝ විට මරණය සිදුවන්නේ මොකද දරස්කරණ බොහෝ විට බොහෝ දිනෙක තුල නැති නිසා. එබැවින් බොහෝ මුළු ජීවිත කාලය පුරාම අකුසල කර්ම සිදු කර පුද්ගලයේ පුවත් ආසන්න මොහොතේ කුසල කර්ම සිදු කළ සුබතිගාමී වෙනවා. මුළු ජීවිත කාලය පුරාම පින්දහම් කර කර හිටපු කෙනෙක් පුවත් මරණ මොහොතේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් යුතු අකුසල කර්මයන් සිදුපත් කරන මේ කාන්තෙන් දුකතිගාමී වෙනවා. අර අවුරුදු ගණන් දෙකේ කරපු කුසලයේ යටකරගෙන ආසන්න මොහොතේ කරන ලද කුසලයේ අකුසලයේ ඉදිරිපත් වෙනවා. ඒක නිසා මේ කල්පනා කරන්න ඕනේ මරණ මොහොතේදී සිට මැනෙන්න පටසා ගන්න. මැනෙන්න යන කෙනෙක්ගේ ආසන්න කර්මය යහපත් කර දීමයි. මේ ගලව කර්ම ආසන්න කර්ම කියන කොටස් දෙකම නැත්නම් මේ ජීවිතයේදී නිරන්තරයෙන් පුරුදු පුහුණු කොට ඇති ආසන්න කර්මයක් මරණ මොහොතේදී පටවෙනවා. නිතරම පුරුදු පුහුණු කරන ධර්මය ඒකක් නැත්නම් මේ සංසාරේ කවදා හෝ දවසක කරන ලද කුසලයක් හෝ අකුසලයක් සිහිපත් කරන්නට පුළුවන්. සමහරට කල්ප අසංකීයකට පමණ ඈත කරපු කුසලයක් හෝ අකුසලයක් කරන්නට පුළුවන්. පටස්ථා කර්මයක් වශයෙන් මරණ මොහොතේ ඉදිරිපත් වෙනවා. මේක තමයි මේ කර්ම ඥානය මරණ මොහොතේ මේ කර්ම ඉදිරිපත් වෙන ආකාරය ඒ කර්මයන් අනුකූලවයි අර ඥාන කර්මය කියන නැවත උත්පත්තිය වෙන දෙන්නේ. මේ කර්මන සම වශයෙන් මෙතන මේ කාල වශයෙන් දෙදෙනවා. ඒ කියන්නේ ප්‍රතිවිකාරද නකාලන්නේ. සමහර කුසල කුසල කර්ම තිබෙනවා මේ ජීවිතේදීම ඵල දෙන දේවල්. වික්ෂ ධර්ම වේදිනිය කුසලෝ අකුසල කර්ම. බොහෝ දෙනෙක් පිළිගන්න නිරෝධ සමාපත්තියෙන් දවස් හතක් වැඩ සිට නැගී සිටිනකොට දානයක් කරන දුන්නොත් ඒ ජීවිතේදීම ඵල දෙනයි කියන්නේ. මේ අභිධර්ම ක්‍රමයේ හැටියට කුසලයක් හෝ අකුසලයක් සිදු කරන විට චිත්ත වීති සාක්ෂියක් ගලන්නේ නැහැ. එන චිත්ත වීතියකම වගේ යමස්ති බහුල වශයෙන් බොහෝ විට හතක් තිබෙනවා දක්වා තිබෙනවා. ඒ ගමන්ති හතේ පළවෙනි ගමන්සිට ඒකාන්තයෙන්ම විස්ස ධම්ම වශයෙන් මේ ජීවිතයේදීම පළවෙනි බව දක්වනවා. ඒ කියන්නේ කුසලයක් හෝ අකුසලයක් කළා නම් ඒකෙන් හතෙන් එකක්. විස්තර කරන වශයෙන් මේ ජීවිතේ නියපල දෙන්න පුළුවන්. මේ කෙනෙක් මේ අය අතරින් කෙනෙක් යම් කෙනෙකුට දැනෙනවා කියලා හිතන. ඒ දැනීමේ අපසලයේ හතෙන එක සමාජයට ඒ මොහොතේම බල දෙන්න පුළුවන්. ඒකේ මේ ජීවිතයේදී මේ ජීවිතයේදී බල දෙන්නට නොලැබෙන මේ විස්තර ධර්ම වේදිනේ කුසල කර්ම සියල්ලම අවශ්‍ය යනවා. සමහර උසර කන්න හෝ අපසර කන්න තිබෙනවා දෙවන ජීවිතයේදී ඒකාන්තයෙන්ම පළදෙන උපපද්දයේ දිනේ කන්න වශයෙන් ඒවා දක්වනවා දෙවන ජීවිතයේදී අර කරුස්කන්නයක් ඇති සංවිධානක වශයෙන් ඉන්න දෙන්න පුළුවන් නැත්නම් කවුරුත් විපාක වශයෙන් වෙනස් කර්මයක් දෙවන ජීවිතයේදී නොවනවා පළදෙන්නත් පුළුවන් අපි දන්නේ හැටියට නම් අර ජවන් සිත් හතින් හත් වෙනි ජවන් සිතේ ඒකාන්ත වශයෙන්ම දෙවන ආත්ම භාවයේදී පළදෙන බව ඒ පොත්පත්වල නිදාන දක්වනවා. ඒ එතකොට පළවෙනි දවසිතත් හත්වෙනි දවසිතත් මේ භවයේ දා ඊළඟ භවයේදී පළදෙන කුසල අක්ෂර පනවනවා. ඒවා පළදින්නේ නැත්නම් ඒ කියන්නේ අවෝසී භාවයට පත් වෙනවා. තම ප්‍රශ්නයක් තියෙනවා අපරාපරය වේදනීය කන්න කියලා. ඒ කියන්නේ ඒ අකුසල හෝ කුසල කන්නේ වැඩෙනවා මන්ත්‍රයේ දක්වාම දිව යන අවස්ථාව ලැබෙන විට දෙවියන්ව විපාක දෙනවා. සමහර විට කල්ප අසංඛ්‍ය අසංඛ්‍ය ගානකට පෙර කර පටිසල කන්‍යක් වුණා. ඒ කර්මය නැත්නම් කුසල කන්‍යක් වුණත් ඒ අකුසල කුසල කන්‍ය විපාක දීමට සුදුසු අවස්ථාවක් ලැබෙන සිටින විකසම එන ඒක විපාක දෙන්නට පටන් ගන්නවා අපරාපරය වේදින කන්‍යක් වශයෙන්. තව කන්න වර්ගයක් තියෙනවා අහෝසි කන්න කියලා අහෝසි යනවා. කුසලවත් අකුසලවත් ඒවා ඇත්තටම දෙන්නේ නැතුව හේවි අහෝසි යනවා. අර කලින් කියපු දෙක ධම්ම වේදනේ කම්මත් උපපද වේදනේ කම්මත් ඒ සිදුවෙන පළවෙනි ධාතිය දෙවෙනි ධාතිය පළදුන්නේ නැත්නම් ඒවා සියල්ලම අහෝසි වෙනවා. ඊට අමතරව යම් යම් අකුසල උපසල කම් වලට පළවෙනිට අවස්ථාවක් නැති යාම තියෙන අහෝසි යනවා. තවත් අපසල අපසල කන්න තිබෙනවා. මාර්ගඵල වලින් කම්පේන්න සැයවි අහෝසි යන අහෝසි යන. දැන් සෝවාන් වූ කෙනෙක් සිටිනම් ඔහු මේ සංසාරයේ යම්ක අපායගාමී අකුසල කර්ම සිදු කරලා තියෙනවා. ඒ සියලුම අපායගාමී අකුසල කර්ම සෝවාන් ඵලයට පත් වෙන විටම සම්පූර්ණයෙන්ම අහෝසි යනවා. අනාගාමී සත්‍යය යන පස්සනාන මේ කාම ලෝකයේ සැපදුක් වීමට කාම ලෝකයේ ඉපදීමට ධනසා කටවල කරන මේ ජීවිතයේ මේ සංසාරයේ ප්‍රවදිනාන ඒ සියලුම කුසල අකුසල කරන සේවි අවශ්‍යනි යනවා රහත් වෙන විට ප්‍රතිසංවිධාන ප්‍රතිදෝම කුසල අකුසල කරන සම්පූර්ණයෙන්ම සේවය අවශ්‍ය භාවයට පත් වෙනවා මේ විදිහට මේ කර්මය පළ දෙන කාලානුවත් මේ කර්මය බෙදා දක්වනවා මේ ධම්මතරව කර්මයේ පළද නිස්සාන වශයෙන් කියන කර්මය හතර ආකාරයෙන් විස්තර කරනවා. සුඛති දුක්ඛති වශයෙන්. අකුසල කර්ම වලින් මේ සංකල්පයෙන් මහේතුක ප්‍රතිසන්දියක් ගෙන්නේ සතර අපාය. මේ අපායේ හේත ලෝකයේ සංසන්දෝණය සහ අසුරනිකායේ කියන සතර අපාය. ඒ අකුසල පැත්තෙන් කුසල පැත්තෙන් කතා කරන විට ධ්‍යාන නොවන සෑම කුසලයක්ම කාමාවචර කුසල. ධ්‍යාන නොවන සෑම කුසලයක්ම කාමාවචර කුසල. ඒ කාමාවචර කුසල තුනේ කාම ලෝකයක ප්‍රතිපාකගෙන දෙනවා. මනස් ලෝකේ, ජීව ලෝකේ නැත්නම් සමහර අමනුෂ්‍ය ප්‍රත්‍යාස වලින් තමයි. ඒ වගේම ධ්‍යානති කොටස් දෙකකට බෙදෙනවා අර කලින් කී වාසේ සෝපාවචර අරූපාවචර වශයෙන් රූපාවචර ධ්‍යාන වලින් රූපාවචර බහන ලෝකවල අරූපාවචර ධ්‍යාන වලින් ධ්‍යාන වලින් අරූපාවචර බහන ලෝකවල උත්පත්තියට ප්‍රතිපාද වෙන දෙමින් ඒක විපාක දෙනවා මේ විදිහට ඒ විපාක දෙන ස්ථාන වශයෙන් කරන්නේ පොත්පත්වල දෙදා විස්තර කොට දක්වා තිබෙනවා මේ විවිධ ආකාරයෙන් විස්තර කරන මේ කර්මය හරදෙන ආකාරයේ විපාක දෙන ආකාරය ඇත්ත වශයෙන්ම අපට සිතන්නවත් බැහැ ඒ තරම් මේක සංකීර්ණ උදාහරණයක් දැන් බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පසු ධර්ම දේශනා කරන විට බොහෝ අවස්ථාවලදී සිිතේ යමක් ලැබෙනවා. නැත්නම් සිිතේ යමක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම නතර කළා. එතන ඉන්න සැදී සාමුගම්මෝ වෙන කාට හරි ඒ උසස් ස්වාමීන් වහන්සේ නමකට මෙතන සිට මේ ධර්මයේ දේශනා කරන මම සැතපෙනවා ඇලෙනවා කියලා ඇලෙනවා. මේක අපදාන පාළිය දක්වා දෙනවා මේ අකුසල කර්ම කුමක්ද කියලා. බෝධිසත්ව භූමියේදී මේ මාළු රැකක් අල්ලා සිටිනා දැක්කාට පසු අද නම් හුඟක් මාළු අල්ලා සිටිනවා කියලා සතුටු වෙලා තියෙනවා. ඒක සතෙක්වත් මරුව නෙමෙයි. මරණන් අද මාළුන් රාශියක් දැකලා අද නම් ගොඩක් මාළු අල්ලා සිටිනවා කියලා සතුටු වෙලා තියෙනවා. මේ සතුටු වීමේ අකුසල කර්මයේ තලින් බුදු වෙලා ලෝකයාට නිවන් මඟ හෙළි කරන්නේ දෙවියන් සහිත මනුස්ස සහිත බ්‍රහ්මයන් සහිත සකල ලෝකය වසුබවකවාදී සත්‍යයක් නෑ. පරාවර්තනය කරන්නට නැතුව ධර්මයක් දේශනා කරන විටදී පවා අර අටකල කන්නේ ඉදිරියට ඇවි ඒ ධර්ම දේශනාව නවත්වීමට තරම එතරම්යක් නැත්නම් කොණ්ඩමාවක් වෙන දෙයක් ඇතිවීමට ඒ අටකල කන්නේ සමත් වෙලා තියෙනවා. හිතන්න ගන්නේ එළනේ සුළු අටකල කන්නේ මේ තරම් දුරට ප්‍රබලව තියෙන විපාක දෙනවා කියන්නේ. මේ හැදන්නා බොත්ස ප්‍රමෝදි මූලයේදී උන්වහන්සේ පාරමී ධම් පූර්ණ කරපු ආකාරය මහා මොහොතේ දැලේ කරදවා ඉන්නේ කියන දේ දන් දීලා තියෙනවා. මොහොතේ දැලේ කියනවාම කොයි තරම්ද කියලා හිතා බලන්න ඒ තරම් ප්‍රමාණයක් ඉස්ලා යන්නත් මේ දන් දෙන්න නම් කොපමණ දේ දන් දෙන්නට ඇද්ද? මහා පොළවේ පස් කරදවා මස් දන් දීලා තියෙනවා මේ බොත්ස මූලයේදී. ඉතාලම බලන මහා පොළවේ පස් කඩට යනවා අක්ෂරයක පස් කරදවා මස් දන් දෙන්න නම් කොයිතරම්නම් ජීවිත පරිත්‍යාගයක් කාලීතර සිදු වෙනවද කියලා. ඇහැේ අහසේ සංසාරවල ඇස් ගන්න දීලා දෙනවා. මේ ආදී වශයෙන් දෙන්නලද දානය කෙතෙක්ද කියලා නිමතනද බොත්පත් මොලේදී. ඒ සම්මතර සීලේ ආරක්ෂා කරලා භාවනා කරලා ප්‍රඥාව වඩලා දීනේ වඩලා උපේක්ෂා වඩලා මේ ආදී වශයෙන් සමතෙන් සමතෙන් සත්කාරමේ ධර්මයන් සාරාංශික සංකල්පයක් ඇසේ පූර්ණය කළා. ඊට පෙරෙන බස්සාට පසුව ඒ විකල රාජාංශික සංකල්පයක් ඒ පාරමී දහම් පූර්ණය කළා. එසේ මෙසේ පාරමී පුණ්‍ය ශක්තිය මේ මේ විස්තරයට වඩා ලොකු පාරමී පුණ්‍ය ශක්තියක්. එසේ පාරමී පුරාණයේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාස්ත්‍රයේදී ආර්ථ බුද්ධජාන මහත්සේ ප්‍රකාශ කළ වැඩි ප්‍රකාශයක් මේ මුළු මහානතර මොන බුද්ධත්වයක්ද කියලා. ඊට පස්සේ ඒ වරදට සමාව අරගෙන ඒ බුද්ධ ශාසනය බැරිලා ඒ බුදුරජාණන් වහන්සේගෙන් පාස්තර බුද්ධ රත්නය නිවන්නේ නිතරම ලබාගෙන ඊට පස්සේ බුද්ධ ශාසනයේ පිළිමෙන් යන විට දිව්‍ය කුලා උපදලා බුද්ධ ශාසනය නගා සිටීමේ නොඑක ආකාරයෙන් කටයුතු කරලා තිබෙන්නේ බුදු වෙන්න යන විට අය අවුද්දක් සිටේ අර කරන ලද සියලුම කුසල කර්මය යටපත් කරගෙන අර එක අකුසල කර්මය ඉදිරිපත් වෙලා අය අවුද්දකේ සිටේ අතිශයින් දුක්තරෝ පටිපදාවක් අනුගමනය කරන්නට සිදු වුණා දුක්තරක් ක්‍රියා කරන්නට සිදු වුණා හිතේ බලන්න සාගාසංගේ පරිසරක්ෂිතේ පොන්නක පුණ්‍ය ශක්තියන බලපුවාම ඒ කුසල ඒ කරපු වචනේ කොයිතරම් සුළුදයක්ද කියලා අපට නම් හිතෙන්නේ නමුත් අවුරුදු 6ක් තිස්සේ ප්‍රතිපාකයේ අත්දැකීමට තිබුණා. මේ අපේ බුදුරජාණන් වහන්සේ තරම් දුක්තරක්ෂය කරපු බුදු කෙනෙක් මෑතකදී සිද්ධාර්ථ පහළ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේලාගේ අභිනිහාරයන් දක්වන සූත්‍ර පාඩ තිබෙන විශේෂයෙන්ම සද්බුදුරජාණන් වහන්සේලාගේ ඒ තරම් බුදු කෙනෙක් නෑ. මේ ඒ එදෙන විදිහට උප්පෝසපත් පූර්ණේ කරන සමහර අය දුක්තරක්ෂය කරලා තියෙන දවස් හයයි. වැඩිම කාලේ මන්තරය. අපේ බෝධිසත්වයන් සමානයි. එවැනි අවුරුදු 6ක් සිටී අතිශයින් දුෂ්කර ප්‍රතිපදාවක් අනුගමනය කරමින් ඒ අර්ථකෙනම තම රෝගයේ පුහුණු කරන සිදුවන කුමක් නිසාද? අර කියන ලද එක වචනයක් නිසා. හිතාගන්නට පුළුවන් දේ කර්ම විපාක කොයි ආකාරයෙන් පළදෙමයිද කියලා. අපි කර්ම කරනකොට නම් මේවා ගැන පොඩ්ඩක් අස්සීපත් කරන්නේ. නමුත් විපාක දෙන්න ගියාට පස්සේ තමයි විපාකවල ශක්තිය තේරෙන්නේ. කර්ම විපාකෝ විච්ඡේ අතිශීයෝ මහණෙනි මේ කර්ම විපාක සත්‍ය කියන එක අතිශීයෝ සිංසීය ධර්මයක් මේ සිතාගත හැකි ධර්මයක් නෙමෙයි. නැතිසේ සම්පූර්ණ හිතන්නවත් එපා. සංකේතෝ උමාදස්ස විගතස්ස භාගියස්ස යම් කෙනෙක් මේ කර්ම විපාක සත්‍ය කුලී ආකාරයෙන් පොළොන්නමාද කියන නැවත නැවත සිහිපත් කරන්නට ගියොත් ඔහු වෙනසට පීඩාවකට පත් වෙනා නැත්නම් සිත් විකාර භාවයකට උන්මාද තත්යකට පත්වන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. එම නිසා මේ කර්මවල විපාක ශක්තිය දෙලදෙන ආකාරයේ තියෙන ප්‍රබල භාවයේ හේතුන් ගැනීම පමණක් ප්‍රයෝජනවත් වෙනවා ඒ කර්ම විපාක ඵල දෙන්නේ කොහොමද කියන එක සිතන්නට යන නිෂ්ඵල ක්‍රියාවක් වෙනවා. කර්ම විපාක ප්‍රතිසන්දිය සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් කොටස් දෙකක්. අර ධනික කර්මේ මා විස්තර කරන කීවක ප්‍රතිසන්දියක් වෙන දෙනවා කියන්නේ. නැවත ඉදීමක් ගැන දැන කමනාවක් කියන එකට ප්‍රතිසන්දී යන විපාකය කියලා කියනවා. ඒ ප්‍රතිසන්දී දින දුන්නාට පසු ඇති වෙන ලංකා සතරවසර කර්මන විපාකවලට දෝෂ විපාකය කියලා කියනවා. අපිට එකක් පමණක් පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන්. අකුසල කර්ම වලින් කවදාවත් ඉස්ස විපාකයක් ලැබෙන බව, කුසල කර්ම වලින් කවදාවත් නිස්ස විපාකයක් ලැබෙන බව. බුදුරජාණන් වහන්සේ මධ්‍යම නිකායේ බෞද්ධ සූත්‍රයේ වෙන සූත්‍ර දෙනේ දක්වලා තිබෙනවා. මේ මේ කවදා මහණෙනි කාය විස්තරකයක් තුනේ උත්තර කාන්තෝ මනාපෝ විපාක ලැබෙන්නේ කියන දේ සිදුවන්නේ නැහැ. අට්ඨානේතං විස්තරය යනපාතෝ යම් කාය විස්තරකත්ස ඉස්සෝ කාන්තෝ මනාපෝ විපාකං නිබ්බත්තේ යාති මේ සංඛානං විජ්ජති මේ අපසල කායික වාචික මානසික ක්‍රියාවලින් ඉස්සෝ කාන්තෝ මනාපෝ යහපතෝ විපාකයක් ලැබෙන්නේ ඇතිදෙන්නේ කියන එක මේ සංධානා විද්‍යාවේ කවදාවත් සිදු නොවන දෙයක් නේ. එලෙසින්ම උන්වහන්සේ වදාළන්නේ සූත්‍රයේ මාත්‍රාන මේ සම්පිතේ වණන පාසෝ යන්නේ පාදුක්ක සමාන විසං නිදානං සම්පච්චය. කායත් බේදා පරම්මරණා පායං බුද්ධතින් අසලකම් පරිසබ්බ පරිසංකතින් ලෝකං උත්පජ්ජේය නිය සංධානා විද්‍යාවේ මේ අපසල කර්ම සිදු කිරීම තුළින් කායිකව වාචික මානසික ක්‍රියා සිදු කිරීම තුළින් මරණයෙන් පස්සේ සුගතිය උපදේ කියන එක කවදාවත් මහන්නේ සිදු නොවන දෙයක්. එනිසා මේ අපසල කිරීමේ තියෙන ප්‍රබලතාවය කියන කියන අවධානය නැරඹීම තේරුම් අරගෙන සුදුව අපසලයක් පිටකමින් දැනගැනීම නිදෙන්දී කටයුතු කිරීමට යෝගාවචනන් පුරුදු පුහුණු කරන්න ඕනේ. පුළුවන් තරම් කුසල සිදු කරන්න ඕනේ. ඒ වන්ජාතියේ කියන හත්පත් සම්මුතිලම් බවන් කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන පුළුවන් තරම් කුසල නරක කරන්නට ඕනේ. අවිද්‍යාව ප්‍රදාන කරගෙනයි කුසල කරන්නේ. නමුත් අවිද්‍යාව නිස්සාය අවිද්‍යාව පදමත අවිද්‍යාව නිස්සය කරගෙනයි අවිද්‍යාව කරන්නේ. නිසා පුළුවන් තරම් කුසල කරන්නට ඕනේ. භාවනා කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. භාවනා කිරීම කුසලයේ කුසලයක් පමණයි. තේරුණා මනසකේ දක්ෂාම යම් කිසි කෙනෙකුට සත සම්බන්ධ දෙන්නේ ඇත්ත වශයෙන්ම තමා කරනද කුසල් වල ඉෂ්ඨ විපාක වශයෙන් මෙනිසා පුළුවන් තරම් දාන ආදී පුණ්‍ය කර්ම සිදු කරන්නට ඕනේ අපචායන නිවිආවචායන කුසල කර්මය සිදු කරන්නට ඕනේ භවනා කරනයි කියලා ඒක කොපමණක් කරලා සෑහීමකටපත් වීම සුදුසුමයි ඒකේ කරට කෙනෙකුට අමස් නිර්වාණ ධාතුව ලබන්නට පුළුවන් සංස්කාරයේ වටින තාක්කල් සැප සම්පත් භුක්ති විඳින්න බැහැ සමහර විට නිරෝගී භාවය වෙන දේවල් ලැබෙන්නේ නැහැ. එම ඉස්සා පුළුවන් තරම් සසල් කරන්නේ තොරයි. මේ කුසල කුසල කර්ම වල විපාක දෙන ශක්තිය අඩු වෙන කරන හේතු අටක් තියෙනවා. සෑම දෙයක්ම කුසල කුසල කර්ම වලින් සිදුවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කුසල කුසල කර්ම වල විපාක දෙන ශක්තිය අඩියට කරන කරුණ අටයි. ගති සම්පත්තේ ගති විපත්තේ, කාල සම්පත්තේ කාල විපත්තේ, උපදේ සම්පත්තේ උපදේ විපත්තේ, ප්‍රයෝග සම්පත්තේ ප්‍රයෝග විපත්තේ වශයෙන් මේක දක්වා තිබෙනවා. ගති සම්පත්තේ ගති විපත්තේ කියන කරුණ දෙක උපදින ස්ථානයේ අනුකූලව සමහර කුසල අකුසල කර්ම පළ දෙන්නේ නැහැ පළ දෙන්නට අවස්ථාවක් ලබන්නේ නැහැ දැන් උදාහරණයක් කියමු අපි දිව්‍ය ලෝකයේ දෙවියෙක් වශයෙන් කෙනෙක් උපදුනාම යන්ති කුසල කර්මයක් කලින් දෙවියන්ට කිසිම ජරාවක් නැහැ අපවම ලෙඩවන්නේ වියාදියක් නැහැ ඒ වගේම මේ සිවි සංස්කෘතිය දිව්‍ය ලෝකවල නැහැ මේ ප්‍රේතයන් යක්ෂයන් භූතයන් යන අමනුෂ්‍යෝ කල්පාරාමනුෂ්‍යෝ දිව්‍ය ලෝකවල නැහැ ඒ අයගොන් පීඩාවක් කරනවා දෙවියන් ලැබෙන්නේ රෝග පීඩා ලැබෙන්නේ ජරාවටපත් වීම පීඩා ලැබෙන්නේ ඒ ඔබෙන් උපදීන කර්ම විපාක දෙන්න ඇත්නම් අර දිව්‍ය ලෝකයේ ඉපදීමේ ගති සම්පත්තිය නිසා ඒ කුසල කර්ම අකුසල කර්ම කිසිවක් ඉතිරියටව ඵල දෙන්නේ නැහැ ගති සම්පත්තිය ඉදිරිපත් වෙන නිසා. දැන් අපායන් සත්‍ය ලෝකවල ඉපදින සත්‍යයන් අනන්ත අකුසල වගේම ප්‍රසබුත් කරලා තිබෙනවා. ඒ ප්‍රවෘත්ති විපාක වශයෙන් ඵල දෙන්නට කුසල ගොනුලා තිබෙනවා. නමුත් අපායේ සිටින සිටින තාක් කල් කිසිම කුසල කර්මයක් කරන සිට ඔවුන්ට ඒක දීපක් වන්නේ ඔවුන්ට සත සම්පතක් ලබා දෙන්නේ නැහැ. මුළු ජීවිත කාලයම එක තප්පරයක් වත් නැතුව දුන්නේ කුසු කුසු දුක් පන්නට සිදු වෙනවා. ඒක ඇති විපක්ෂය නිසා. මේ ප්‍රතිසම්පත්තිය සහ ගති විපක්ෂය අනුව කර්මයක විපාක දෙන ශක්තිය සඳහා කරනවා. සමහර කර්ම කාල සම්පත්‍ය කාල විපක්ෂය අනුව විපාක දෙන්නට හෝ නොදෙන්නට පුළුවන්කම ඇති කරගන්න. සමහර කාල තියෙනවා සුභික්ෂ කාලය, අපත් කාලය, හොඳ කාලය. මෙවැනි කාලවලදී යම් කෙනෙකුට අකුසල කර්ම කරපු කෙනෙකුට වත් හොඳින් ජීවත් වීමේ ශක්තිය දෙනවා. මොකද අර කාර්ය සම්පත්තිය දිවෙන නිසා. බඩගින්නාදී කාලය සුභික්ෂයි ඕනෑ තරම් බඩ පිටිනවා. ඉතින් පහසෙන් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඒ කාල සම්පත්තිය නිසා ඕනට පහසෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. අපසල කන්න තිබුණා. අපසල කන්න නැගී තිබුණා. සමහර කාල තියෙන විපස්සිකාර. බුද්ධ කාල කලකෝලාහල කාල දීක්ෂණ කාල. ඒ වගේම කටේ අතික නියම් මේ ධම්මතර වෙන තුනක් වැනි අනිපාතයෙන් පවතින මේ ආනිකර දායක සත්‍යයන් ඇති වෙන විට කුසල කර්ම කරලා තියෙන කෙනෙකුට උනත් ඒ කුසල කර්ම වල විපාක අත්දකින්නද නැරඹී යන මොකද අර කාම විපත්ති මේවා නැති යන නිසා ඒවා යටපත් කියන්නේ ඒවා යටපත් කියන්නේ නිසා ඊට අමතරව උපදී සම්පatti සහ උපදී විපත්ති කියන දෙකක් තියෙනවා උපදී සම්පatti කියන්නේ රූප සම්පත්තිය යම් කෙනෙක් ලෝකයට පහළ වෙනකොට අනුසය කරන්නේ එයා දක්ෂණීය රූපයක් ලැබලා තියෙනවා නම් ඒ අර්ථ සම්පත්තියෙන් යුතු පුද්ගලයෙක්. ඒකේ නැති කෙනෙක් උපදි විපත්තියෙන් යුතු කෙනෙක්. මේ උපදි සම්පත්තිය නිසා කෙනෙකුට බොහෝ දෙයක කුසල කර්ම කලෙන්නට පුළුවන්කම දෙන අකුසල කර්ම කල නොදී සිටින්නට පුළුවන්කම ලැබෙනවා. හොඳට යහපත් දක්ෂණීය ඒ වගේම අන් අය සියතන රූපයක් තියෙන කෙනෙක් ජීවිතයෙන් පිළිගන්නවා. ඔහුට ජීවිතයෙන් ගෞරවය ලැබෙනවා. රැකියාවකට ගියත් ඔහුට විශේෂත්වයක් ලැබෙනවා. ඔහුට දක්ෂණකී ලැබෙනවා. විශේෂයෙන්ම කාන්තා පස්යෙන් කෙනෙකුට රූප සම්පත්තිය තිබුණා නම් උපදී සම්පත්තිය තිබුණා නම් ඒක දුක්පත් කෙනෙකුට උනත් යහපත් සුඛදීයක් ගත කරන්නට ඒකම උපකාර වන්නට පුළුවන්. මේ උපදී සම්පත්තිය පිහිට දෙනවා. ඒ කාලයේ තුල ඒ උපදී සම්පත්තිය ඒ නිසා ඉදිරියට එන නිසා ඔවුන්ට බලවීමට යම් අකුසල ශක්තියක් තිබෙනා නම් ඒ අකුසල ශක්තිය අයින් වෙනවා. මෙලෙසම තමයි මේ ප්‍රතිවිරුද්ධ පැත්තක් උපදී විපස්සිය. දකින්නම් දක්ෂය වන ආකාරයෙන් ඉතාම අක්ෂිය කියන ස්වરૂපයක් ලබා ඇති කෙනෙකුට ඇත්ත වශයෙන්ම සමාධිය තැනක් නැහැ. ඔහු ගණන් ගන්නවා ඔහුට සැලකිල්ලක් ලැබෙනවා ඔහුට ඒ සුඛ විපාක තිබුණා ඒවා ඵල දෙන්නට අවස්ථාවක් සමහර විට නොලැබී යන්නත් පුළුවන් අර ප්‍රතිපත්තිය නිසා මේ උපදි සම්පත් ප්‍රතිපත්තිය නිසා මේ උපදි සම්පත්තිය ලැබෙන්නේ කලින් කරන ලද සුඛ ලාභක පඤ්ඤාන් දන් පොළොවේ ක්‍රෝධයෙන් බයිතලා ඉදිච්ඡායෙන් බයිතලා සිටින පුද්ගලෝ විරූප වෙලා තිබෙනවා. ඊට අමතරව දුස්සීලවත්ෙන් කටයුතු කරන පුද්ගලයෝ ජීවනක් ගැනීමක් සාමදරුණක් තවරුණක් විරූප වෙලා තිබෙනවා. යම් කෙනෙක් සීල සම්පන්නව කටයුතු කරනවා නම් එලෙසින්ම මෛත්‍රී සාගරයෙන් විත ක්‍රෝධයෙන් නිස්සාරණ ඈත්කලට පවත්වාගෙන යනවා නම් ඊළඟ භවයේ ඔහුගේ ඇත්ත වශයෙන්ම උපසම්පත්තියෙන් යුතුව කවුරු ප්‍රිය කරන කවුරු ප්‍රති කරන රූප ස්වභාවයේ තියෙන චරිතයක් මේ ආත්ම භාවයක් ලැබෙනවා. මේ කොටස් දෙක මිශ්‍ර වුණාට පසු සම සම වශයෙන් භාවනයට වැඩි උපදි විපත්‍යයක් නැති උපදි සම්පත් නැති සත්‍යයකට පත් වෙනවා. මේ විදිහට උපදි සම්පත් නිසා උපදි විපත්‍ය තුළින් මේ කර්මවල විපාක දෙන ශක්තිය තරමක් දුරට හෝ නැති යනවා නැත්නම් බැදී යනවා. තව එකක් තියෙනවා පරිෝග සම්පත් සහ අපයෝග එකක් කියලා. ප්‍රයෝගය කියන්නේ විස්ථාපාර ගන්න උත්සාහයක්. ඒ උත්සාහය නිසා සමහර අකුසල කර්ම යට කරගන්න පුළුවන් සමහර කුසල කර්ම වල ප්‍රතිපාද තව තවත් වැඩි දියුණු කරගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේගේ නැගෙන කෙනෙක් සිටියා රෝහණී කියලා. එයා ධ්‍යාත්මක ලක්ෂණ රූප සම්බන්ධිත උකාන්තාවක් එක්ක ඉස්සයා කරලා නිදන ඇඳට සමබියක් ගන්නවා. ඇඟ පටන් ගන්නට පටන් ගත්තා දිරෝපණ. ඒ අකුසල කර්ම නිසා ඒ රෝහිණී කියන තරුණ කාන්තාවට මුදුනඟ පුරාණ කුස්තියක් දාලා හඟින් මතර ගන්නවා වගේ දකින්නම් අපේ වෙන සත්‍යයක් උද්දත වෙන. හේතියටවත් බහින්නේ මෙතන. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ කර්ම විපාක සත්‍ය දැකලා ඒක ප්‍රකාශ කළා. මේකේ විපාකයේ දෙවන්නට නම් ප්‍රයෝග සම්පත්තියක් ප්‍රදානයි මොකද මේ ප්‍රයෝග සම්පත්තිය වික්ෂණ මාසේලාට දානශාලාවට ආසන තමයි ඒක පූජා කරන්නේ ආසන පූජා කරනවා මේ රෝගණී කල්පනා කරා මගේ මේ කැද්දට කුණු වෙලා දැන් බුදුදහම මේ ශරීරයේට මොන ලක්ෂණ ආවරණ බලන්න ඇති වැඩක් මගේ තියෙන සියලුම ලක්ෂණ ආවරණ විකුණනවා කියලා සියල්ලම විකුණලා දානශාලාවක ආසන හදල ඒ බික්කෝන් මහසීලාට පූජා කරලා පූජා කිරීමේ කුසලයේ සිදුවන විටම අර කණිකල් පක්ෂල කන්නේ හේතුව කබීරේ රූපසෝපාන බද්ධ භාවයට පත් වෙනවා. මේ සයෝග සම්පත්තිය තුළින් ඒ අකුසල සංඥා ගත කරගෙන ඒ අකුසල සංඥාවේ විපාක වෙන ශක්තිය ගත කරගෙන සිටින්න පුළුවන් අවස්ථාවක් ඇති. මේ වගේම තමයි අකුසල කුසල පැත්තේ. කුසල සමහර කුසල කන්න යටපත් කියන අපේ බැරි විදිහට දරෝගයන් උත්සාහයන් දීම නිසා සමහර අකුසල කන්න තව තවත් තීව්‍ර වැඩි දියුණු වෙනවා. ඒ දෙකෙන් අර ප්‍රලෝක විපක්තිය නෙදෙන නිසා මේ ආදී වශයෙන් මේ කර්මය විපාක දෙන අවස්ථාව මේ අවස්ථාවන් අනුකූල වෙනස් කරන්නට පුළුවන් මේක පටිසම්භිදානන්ද පාළිමේ විස්තර කරලා තියෙනවා. මා මේ දක්වා ප්‍රකාශ කළේ කර්මය ගැන සරල කර්ම කීපයක් පමණයි. බුදුරජාණන් වහන්සේ මධ්‍යම නිකායේ දක්වා තිබෙනවා සූල කම්ම විභංග සහ මහා කම්ම විභංග කියලා සූත්‍ර දෙකක්. ඒ සූල කම්ම විභංග සූත්‍රයේ දැක්වෙන කරුණු මහා කම්ම විභංග සූත්‍රයේ දැක්වෙන කරුණු මේකටම අදාළ කරලා කියන්නට ඕනේ. ඒක අද කියන්නට වෙනවා නෑ දැන් හරියටම දැනගන්න නිසා අප ඊළඟ දවසේදී මේ සීල කම්මන බංග සූත්‍රය ඊට පස්සේ මහා කම්මන බංග සූත්‍රය ප්‍රකාශ කරලා මේ ඇයට කර්මය පිළිබඳව හොඳ දැනුමක් ඇති කර දෙන්නාට පසුව පුළුවන්කම මේ ඇයි ලැබෙන නිසා උපේක්ෂා භාවනා වෙනීමට අන්න ඒ අවස්ථාවේදී උපේක්ෂා භාවනා කරන ආකාරය සියදිනට අපි අදහස් කරනවා මේ අය වෙන සම්පත කෙනෙක් තිබුණා නම් හිත කෙනෙක් තිබුණා නම් ඒ සෝල කම්මල බංග සෝත්‍රය සහ මහා කම්මල බංග සෝත්‍රය අරගෙන කියවා බලන මජ්ක්‍ධිමනිකායේ අවසාන කොටසේ ඒ සෝත්‍රය ඇත්තේ. හොඳයි අද මේ දේශනාවක් මෙතනින් ඉඳ කිරීමට අදහස් කරනවා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ කාණ්ඩ වශයෙන්ම ඒ ධර්ම ශ්‍රවණය කළ සෑම දිනක්ම මනස සම්බන්ධයෙන් කියවා වාසනාව වේවා ඒ සම්මාන සමාන සමාජපත් වේවා කියන ඒ දැන් කව භාවනාවේ නිරත වන්නේ